සද්ධා සංසම්මා කියනවානේ මේ සමාජයට අපේ මේකේදී උද්දේශ සූත්‍රය අරලා දේශනාවට ප්‍රයෝගික කොටසක් අරගෙන ආරම්භ කරනවා. මේකේදී අපි ප්‍රකාශ කරේ වේදනාව පිළිබඳව නිදේශ සූත්‍රයේ යන විස්තරයක් අද එනිසා අප කතා කිරීමට අදහස් කරන්නේ සංඥා පිළිබඳව විශේෂයෙන් දක්වා ඇති කර්ම පිළිබඳ කර්මක පරිව ගානෝත්නාව සංඥා ස්කන්ධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ එන සූත්‍රයේ දෙන්නේ කරලා තියෙනවා අය ආකාරයෙන් සුතේ විමුක්තිය දැකිය යුතුද කියන කාරණාව. සංඥාව ගතයේ සංඥාවේ විවිධ වෙනස් ස්වභාවයන් සංඥාවෙන් ඇතිවන විපාක සංඥාව ඇතිවන හේතුව සංඥා නිරෝධය කරන සංඥා නිරෝධ ගාමී සත්‍යතාව දකිත බව මොකෝසේ දක්වා තිබෙනවා. එතකොට සංඥාව කියන්නේ කොහොමද? පද්මනී කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සංජානාති දීපෝ විස්සුවේ සත්මා සංජානෝච්චකේ. හඳුනා ගන්න නිසයි මහණෙනි මේ සංඥාවේ කියලා ප්‍රකාශ කරන්නේ. ඒකාකාරයෙන් දේවල් හඳුනා ගැනීමටයි සංඥාව කියන්නේ. සංඥාව ධර්මාර්ථ වශයෙන් කියන නාම මාත්‍ර ධර්මයක් ඇති සිද්ධාන්තයක්. ඒ සංඥාව පරමාර්ථ ධර්මයක් වූාට ඒ සංඥාව තුළින් හඳුනා ගන්නා හඳුනීමේ නිසා යම් විවාහාරයක් ඇති වෙනවා නම් මේ විවාහාර මාත්‍ර උතුම් සම්මුති පක්ෂයක් බවට දක්වනවා. මේ කතා මේ තේමාවක් දැන්නේ. මේ ලෝකයේ සත්‍ය දෙකක් තිබෙනවා පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියලා. පරමාර්ථ සත්‍ය කියන්නේ සත්‍ය වශයෙන් විද්‍යමාන වූ ධර්මයක්. සංඥාව එළෙන් ධර්මයක් පරමාර්ථ වශයෙන් තියෙනවා ප්‍රතිශත ධර්මයක්. සම්මුති සත්‍ය කියන්නේ එහෙම ඇත්ත වශයෙන් නැහැ නමුත් සම්මත කරගෙන තියෙන මේක සත්‍යයක් කියලා සම්මත වශයෙන් ඒක පිළිගන්න නියම දෙයක් තියෙනවා. ඒක දැන් උදාහරණයක් කිව්වොත් අද තැනසෝවාදා දවසට කෙනසෝවාදා කියන දවසක් සත්‍ය වශයෙන් අප සම්මත කරගෙන තියෙනවා මේ දවසට අප තැනසෝවාදා කියනවා. ඒක කෙනසෝවාදා කියන දවස සම්මත වශයෙන් කියන සත්‍යයක් වෙන පරමාර්ථ වශයෙන් කියන සත්‍යයක් නෙවෙයි. ඒ වගේම තමයි මම කියන හැඟීම කියනකෝ අපි කටයුතු කරනයි මම කියන එක සංඥාවක් සංකල්පනාවක් නා සත්‍ය ධර්මයක් නෙවෙයි. ඒක සම්මතයක් පමණයි. දැනීමක් තියෙනවා මේ කියන මේ ආදී විවිධ ආකාර සම්මුති තිබෙනවා ඒ ඒ සංඥා තුළින් ඇතිවෙන ඒ දේවාකාර මහත්ය කියලා සම්මුති සත්‍යලා ගණන් ගන්නවා පරමාර්ථ වශයෙන් මේ සංඥාව ප්‍රයත්න ධර්මයක් වශයෙන් පාදිනවා සංඥාවේ විමුක්තිය ගැන සම්පූර්ණ බව බුදුදානමාසේ පෙන්වන සංඥා වේමත්තතාවය. පතමාදී දෙකේ සංඥාන වේමත්තතාවය. මේ සංඥාවේ විවිධ වෙනස්කම් සමාප්ත වෙනවා අඤ්ඤා වික්ඛේ සංඥා රූපේසු අඤ්ඤා සංඥා ගන්ධේසු අඤ්ඤා රම්ණා සබ්බේසු ආදී වශයෙන් සම්මත කරන පරිදි රූප දක්වන සංඥාව වෙන එකක් මහණෙනි සත්‍යසන සංඥා තවත් එකක් සම්පූර්ණ දැන ගන්නා සංඥා තවත් ධර්මයක් ඔබගේ මනස දැන ගන්නා පොට්ටබ්බය දැන ගන්නා සංඥා දැන ගන්නා වශයෙන් මේ විවිධාකාරයෙන් සංඥාව බුදුරජාණන් වහන්සේ දෙන්නුම් කොට වදාලා බුදුන් දෙන්නුම් කොට දෙන්නුම් කළා. එතකොට සංඥාව මේ ආකාරයෙන් රූප සංඥා, ගන්ධ සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, ස්පර්ශ සංඥා, පොට්ටොබ්බ සංඥා, ධම්ම සංඥා යන ආකාරයෙන් දෙවියන්. කෙසේ වෙතත් සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් තිබෙන්නේ එකම සංඥා චෛතසික ධර්මයක් පමණයි. රූපයක් සම්බන්ධ කරගත්තත් එදිනෙහි පරමාර්ථ වශයෙන් මේ සංඥා දැක්ක ධර්මය. සංකයක් දැනගත්තත්, සම්බුදුනක් දැනගත්තත් මේ ආකාරයෙන් ඒ අරමුණු කවරක් දැනගත්තත් පරමාර්ථ වශයෙන් කියන්නේ සංඥා, චේතනාව, සංඥා දැක්ක ධර්මය පමණයි. නමුත් ඒ අරමුණු හඳුනා ගන්න ආකාරයට අනුකූලව මේ සංඥාවේ දෙකේමයි කියලා නිරසේ බුදුරජාණන් වහන්සේ සම්මත කරන්නේ. ඒක සෝපාන්දමා ගන්නවා. අපි රූප දැක්ම මේවනේ පාඩවතු පාඩවල පාඩාදී වශයෙන් පාඩවලින් හෝ නැත්නම් මේ අහවලා යනවා කියලා ඒ පස්යන් වශයෙන් නැත්නම් මේ දේ මේ දේ ආදී වශයෙන් ඒ අතිවි වස්තුන් සමගියක් හෝ අපි හඳුනා ගන්න. පස්සත් දෙකෙන් හඳුනා ගන්න හොඳය නරකය මේ සත්‍යයක් පරමන සත්‍යයක් ආදී වශයෙන් මේ විදිහට නොයෙක් ආකාර හඳුනාගෙන තිබෙනවා ධනසුන්ද රස පොට්ටබ්බ කියන කායක දම ස්පර්ශ ධර්ම සහ මනස ධර්ම දේවන දේවල් හඳුනා ගන්නා ඒ ස්වර්ණම සංඥා සංවේදය ගන්නවා මේ සංඥා සංවේදය තුළින් තමයි අපට සංඥාස්කන්ධේ පවතින නිසා තමයි අපිට මේ කතා බහ කරන්න හැකියාව තියෙන්නේ අපිට පහතින් මේ අපගේ අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති වෙනවා. සම්මත සත්‍යයක් තිබෙන්නට ඕන නැත්නම් අපිට කටයුතු කරන්නට බෑ. ඒ කෙසේ වෙතත් මේ සංඥාව උපදින්නේ. දෙන්නේ කරන්නේ අනුස්සාවක් නෙවෙයි නැති දෙයක් ඇති දෙකට මවලා පෙන්වන මායාකාරී ස්වභාවයක් පෙන්වන කරන ධර්මය සංඥාවක්. ඒ නිසා සංඥාව තුළින් නැති දෙයක් ඇති කරලා පෙන්වනවා. උදාහරණයක් වශයෙන් අපි කතා කරමු. අපි අතක් දැක්කොත් මම මත කියනවා දකුණු මත කියනවා. ඇත්ත වශයෙන්ම වම් මත කියන දෙයක් හෝ දකුණු මත කියන දෙයක් හෝ නෙමෙයි. අර වම් දකුණ කියන වම් මත දකුණු මත කියන සංඥාව සම්පතියක් පමණයි අපි සම්පත කරගෙන තියෙනවා. මේක වම් කක්කේ මේක දකුණු කක්කේ. එතකොට මේ වන්නත ධර්මාතමොත් ඒ සංඥාව සංකප්පකත්වය බවට පත් වෙන සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් කියන දෙයක් නෙවෙයි. අත කියන එක දැක්කත් ඒකත් සංකප්පයක් පමණයි. ඒක කියන එක කොටස් අපිට විතර වෙන කරන්න බැරුවත් වෙනවා. අතේ තියෙන සම්බන්ධ ඔක්කොට දාපු කියන්නේ මෙහි කියන මාස් නමාර ඇට ඇට නිදුලේ මේ කොටස් ඔක්කොම වෙනකලට අපිට දෙන්න අතක් ගන්න දෙන්නේ සියල්ල මේකට කරලා ඒක පාර්ශ්වය කරලා මහතා තමයි දක්ෂණයට අපි ඒක අතක් කියලා හඳුනා ගන්න. ඇත්ත වශයෙන්ම නැති දෙයක් අපට කියන්නේ. නමුත් කියන දෙයක් වශයෙන් අපිට දෙන්න කරන සංඥාව නිසා අපි ඒක ඒක කෙරේ මොනවාක්වත් ඇත්ත වශයෙන්ම සංඥා නිසා තමයි බොහෝම බොහෝ දුරට ලෝකයේ සිදුවන සියලුම මුලාවන් සියලුම කරදර විපත් වෙනවා. මේවා හොඳේ මේවා නරකේ මේ ආදී විවිධ සංඥා සිදුවල ඇතිවන නිසා තමයි විවිධ ගැටලු විවිධ ප්‍රශ්න වලට ලෝක සත්‍යයක් මොන පාන සිදුවන්නේ. සත්‍ය වශයෙන් නැති ධර්මයක්. ඇතිවෙන අපට තේරුම් ගන්න සංඥාව තුළින් ඒ තුළින් එම නිසා අපි සංඥාව තුළින් මුලාන්තේ පත්‍යය නැත්නම් සංඥාව අපෝ මුලාන්තරය. මේ සංඥාවේ සංඥාව කොමත්ද සංඥාවේ විවිධ ස්වභාවයන් තමයි කියන්නට කිසි හේතුවක්. එතකොට සංඥාවේ විපාකයක් තිබෙනවා. කියන්නේ සතනෝද විච්ඡේ සංඥාන විපාක නැත්නම් සංඥාවේ විපාකය. මේ විපාකයේ කියන එකෙන් අදහස් කරන්නේ මෙහිදී කුසල කර්මයක් කළාට පසු ඇති වෙන විපාකය යන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඥාවේ විපාකය බෝසත්පත්තාන නිත්‍ය සංඥා වදානි යත යත සංඥා ප්‍රඥාති තථා තථාගතයන් බෝසත්ටි කියලා පාඩයක්. මහණෙනි මේ යම් ආකාරයකින් අපි හඳුනා ගන්නවාද දැනගන්නවාද ඒ ආකාරයෙන් අපි එක විවහාර මාත්‍ය බාටපත් වෙනවා. ඒක නිසා මේ ප්‍රඥාව කියන්නේ අර මා කර්ම කියවාගේ සම්මුතිකත්වයක් උදා කර දෙන නිවාකාර මාත්‍යයක් වන ඒකයි සංඥාවේ විපාකයේ කියලා පෙන්වනවා. ඒ කියන්නේ යම් අපිට මෙතන තියෙන මේක සුපේතෝදේ උදාහරණයකට ගන්න. ඒ කැසට් රෙකෝඩ් එක හදන්න ඉස්සෙල්ල ඉස්සර එලෙස් පාස්වර්ඩ් ලෝකයේ තිබුණේ. හැදුවාට පස්ව ඒකට මේ සංඥාවක් දෙනවා මේකට කැසට් රෙකෝඩ් එක කියලා අපි උදාහරණ කරනවා අපි හඳුනනවා නම් කියලා. ඒකට අත්දක්වායට අපි ඒ සංඥාව අනුව කටයුතු කළා ඒක දැන් ඒවාකාර මාත්‍රයක් බවට පත්ව කවුරුත්න්න දැන් කැපොත් දෝරයෝ සමත් දෙතියි. ඒ සංඥාව අනුව බලන විට ඒවාකාර මාත්‍රයක් බවට සංකෘතිකත්වයක් බවට පත් වෙනවා. ඒක සංඥාවේ විපාකය. මේ මතකතුන් සංඥාව නිසා ඇති වෙන විපාක tattiyai බුදුරජාණන් වහන්සේ ඉතින් දෙන්නෙකුට වදාව තිබෙනවා. නමුත් සංඥාව ක්‍රියාත්මක වීම නිසා මේ නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධ දෝෂයේ තුනේ සිදුවන විපාක tattiyai නම් ඕක නෙවෙයි. නැති දෙයක් ඇති දෙයක් වෙන්නලා මුලා කරන බව මා කලින් ප්‍රකාශ කළා. එතකොට මේ සංඥාව නිසා අපි මෙලෙසින් උදා වූවාට පසු මේක ආකාරයේ තීරණ වෙත අපි දැක ගන්නවා මෙයා හොඳ කෙනෙක් මෙයා නරක කෙනෙක් මේක හොඳයි මේක නරකයි මේ ආදී විවිධ සංඥා දෙකලා ඒ සංඥාවට අනුකූලව බොහෝ දුරට හොඳයි හොඳයි කියන හැඟීමක් ඇති කරගත්තොත් සුඛ වේදනාවක් නරකයි නරකයි කියන හැඟීමක් ඇති කරගත්තොත් දුක් වේදනාවක් ඇති කරගන්නවා ඇත්ත වශයෙන්ම කිසිම දෙයක හොඳක් හෝ නරකක් දක්නට නෑ. අපේ සිත තුළ ඇතිවන දැනීමක්, හැඟීමක්, සංඥාවක් පමණයි මේ හොඳ නරක කියන විවිධාකාර දෙකෙන්. දැන් අපි උදාහරණයක් ගමු ශාලාව හොඳ නෑ, හොඳ නෑ, හොඳ නෑ කියන සංඥාවේ දීතියක් පස්සේ මෙතන මෙතනට ඉන්නේ මේක නතර වෙනවා. මෙතන හොඳයි කියන හැඟීම ආවට පස්සේ මට මේ හොඳයි කියන අය දෙකක් තියෙනවා. හොඳයි කියන්නත් නරකයි කියන්නත් ආලාවයක හොඳ සම්පූර්ණ නරක දෙකක් අපේ සිත තුළ ඒ හොඳ නරක කියන සංඥාව තීතා තියෙනවා. මොන ආකාරයෙන් විවිධ ආකාරයක අපි නොඑක් වස්තුන් නොඑක් ආරම්භණයන් හඳුනා ගන්නවා ඒ හඳුනා ගැනීම නිසා මේක ආකාර වේදනා පිට තුළ ජනිත වෙනවා ඒ වේදනා ඇති වූ වාට පසුව ඒ හඳුනා ගැනීම වලට අනුකූල වේදනාව වලට අනුකූල මෛත්‍රී ආකාරයෙන් කටයුතු කරන්නට පස්සේ අපිට දෙනවා. කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා. මේක කරන එක ඇත්ත වශයෙන්ම සංඥාවෙන් මුලාවට පත් වෙන නිසා සංස්කාර දෙකකින් ගලන කුසල හෝ අකුසල සංස්කාර. මේ අකුසල කුසල සංස්කාර බැඳීමට ප්‍රධානම හේතුවක් වශයෙන් ඇතිවී තිබෙන ප්‍රධානම හේතුව තමයි සංඥාවක් තුළින් යම් යම් දේවල් හඳුනා ගැනීම. දැන් රහතන් වහන්සේ කෙනෙකුගේ පිටතට සංඥා නිරෝධයක් උපදෙසිත පස්සට දෙන නිසා කිසිම සංඥාවක් මොනම රෝගයක් දැක්කත් ඇතිේ මොනම පද්‍යයක් ඇතුවත් සංඥාවක් ඇතිවෙන්නේ නැහැ. සමහරවිට රස පොඩ්ඩක් මොන ධර්මයක් ඇතුවත් කිසිම සංඥාවක් ඇතිවෙන්නේ නැහැ. දැනීම මාත්‍රයෙන් මේක නතර වෙනවා. අවශ්‍ය නම් අවශ්‍ය ආකාරයේ සංඥා දාමන කතා කරන්නට කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. නිරායාසයෙන් සංඥා ජනිත වන්නේ මොකද සංඥා නිරෝධයක් වුණාමස්සේ අපතේ තියෙන නිසා ජීවිතේ පුරාම ඒ සංඥා නිරෝධය ක්‍රියාත්මක වෙන නිසා. එවැනි තත්ත්වයක් දුක්කට නොවනයිද මේ සංඥා නිසාන විවිධ ආකාර කුසල අකුසල සංස්කාර දෙකකින් බලන්නට පටන් ගන්නවා. ඊට අමතරව අද විදියට වේදනාවක් තියෙනවා වේදනාවත් ඊළඟට උපාදාන කරගන්නවා මේ ආකාරයෙන් වේදනාව උපාදාන කරගන්නට වෙනොත් ඒ වගේම ඒ සංඥාව තුළින් හඳුනාගත්තේ උපාදාන කරගන්නට වෙනොත් උත්තරාපද සංස්කාර ජනිත වෙනවා ඒ උත්තරාපද සංස්කාර ජනිත වීම සංඥාව තුළින් ඇතිවන විපාක සත්‍යයක් ඒක නිසා ඒ ඉස්සර කුසල කර්ම සංස්කාර මරණයේ යක්ෂයෙන් සිහිපත් වූයේ මේ ඉස්සර කුසල සංස්කාරයන් අනුකූලව නැවත දුක් පහළ වෙනවා නැවත ඉදීමක් ඇති වෙනවා මේ විදිහට දිගින් දිගට සංස්කාර ගමන ක්‍රියාත්මක වෙනවා මෙලෙස සංස්කාරයේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ගමන් කිරීමට සිදුවන්නේ ඇත්ත වශයෙන්ම මේ සංඥාව මොහාට කරද සංඥාව මූලිකෝ සුතරාපෝසන චිත්ත සංස්කාර චිත්ත තුළින් දරන නිසා නිසා සංඥාවේ විපාකත්වය වශයෙන් කියනවා නම් ප්‍රකාශ කරන්නට සිදුවන්නේ සංස්කාර දුකට ඇද ගැනීම සංඥාවේ විපාකයේ බුදුරජාණන් වහන්සේ කියන මොකද එන සෝත්‍රයේ සංඥාවේ විපාකයේ වහාරමාත්‍යක් බවට පත් වීම සම්මුතිපත්යන් බවට පත් වෙන කියන. ඇත්ත වශයෙන්ම මේක සංඥාව තුළින් කරන සංඥාවේ විපාකපත් වෙනවා. පසුව අපස්ථාපකයේ සංඥාව නිසා මේ නාම රූප සංඥා මේ සංකප්පන්ද රෝගීට නැත්නම් මේ අඟකසා පිටට අපට සිදුවන විපාකපත්යේ කුමක්ද කියන සංඥාව කියන්නේ අපතුල සංඥාව ඇතිවෙන්නේ කෙනෙකුගේ කුත තුළ එහෙනම් මේ කුත තුළ සංඥාව ඇතිවීම නිසා ඒක නිරුද්ධ වෙන විපාකපත්යේ තමයි අපේ සතුව ප්‍රකාශ කරේ. නැත්නම් නැවත සංසාර දුකට අද දැනීමක් නැවත නැවත ජාතින ජාතියකට තියෙනවා. ඒ විදිහට දැන් සංඥාවක් තියෙනවා සංඥාවේ දීප වෙනස් සංකේතන සංඥාවේ නිහිත ආකාරෝ විපාකයක් තියෙනවා. මේක පස්සේ ප්‍රජානන මාසේ තව කරුණු තුනක් ගැන කරනවා සංඥාවේ අර්ථය මොකක්ද සම්ප්‍රේ සංඥාවේ නිරෝධය මොකක්ද සංඥා නිරෝධ ගාමී ප්‍රතිපදාව සමත් කියලා. අතමෝච දෙකේ සංඥාන නිදාන සම්භවෝ මේ සංඥාවේ සංදේ මහණේ පක්ෂය. පක්ෂෝ දෙකේ සංඥාන නිදාන සම්භවෝ මේ පක්ෂය තමයි මහණෙනි සංඥාවක් ඇතිවීමේ හේතුව. මේ සෑම කෙනෙක්ම දැන් පස්සේ කියනකොටම ඒක මොකක්ද කියලා අවබෝධ කරගන්නවා. එතකොට පක්ෂය නිසා තමයි සංඥාව පහළවන්නේ. මාන ඇහැට රූපයක් දැකලා ඒ තුනම ඒ රූපයේ දැනීමේ සිත පහළ වුණාට පස්සේ පමණයි ඒ රූපයේ පිළිබඳ සංඥාවක් කෙනෙකුගේ සිත තුළ ඇතිවන්නේ. කනද සබ්දයක් ඇතුළ ඒ සත්‍යයේ ඇතිවීම නිසා සිතක් පහළ වුණාට පස්ව පමණයි තමයි හසන ලද සද්දේ කුමක්ද කියා ඒ පිළිබඳව සංඥාවක් ඇතිවන්නේ. මේ ආකාරයෙන් නාසයට ගලස්වද දැනුණත්, මුවට රසක් දැනුණත්, කායට ස්පර්ශයක් දැනුණත්, ඒ වගේම මනසට යම්කින් ධම්ම අරමුණ වුණත්, ඒ තුنين යම් යම් සංඥා දැනසවන්නේ අර කියපු ආකාරයෙන් සත්‍යයක් ඇතිවෙන පමණයි. ඒ කියන්නේ ඇහැ ඉන්දියාවේ ආරම්භණය ගැටීම නිසා සිතක් පහළ වුණොත් පමණයි. දැන් අද ලෝකයේ මේ අවස්ථාවේ අනාත්මස්වરૂප තියෙනවා. ඒ කිසිම රූපයක් කරමුණ කරගෙන මේ දීපිතක කිසිම සංඥාවක් දැන් ගන්නවා. අනන්තවත් වෙන සබ්බ ලෝකයේ තියෙන කිසිම සත්‍යයක් කරමුණ කරගෙන මේ දීපිතක සංඥා ඇතිවන්නේ. මේ ආකාරයෙන් ධනතුන් තියෙනවා, රස තියෙනවා, පොත්පත් ගන්න තියෙනවා, ධම්මයන් තියෙනවා. මේ කිසිම දෙයක් කරමුණ කරගෙන මේ දීපිතක මේ අවස්ථාවේදී වෙනස් සංඥා ඇතිවන්නේ හේතුව මොකද්ද? පස්සය නැති නිසා ඒ අරමුණු කරගෙන පිටක් පහළ නොවන නිසා. මේ නිසා සංඥා ඇතිවීමට මූලික වශයෙන් හේතුවක් මේ පස්සය. පස්ස නිදාන සම්භවය. පස්සය නිසායි මේ සංඥා ඇතිවන්නේ. මේ ප්‍රකාශ කළාට පස්සේ නිසා සංඥාව ඇතිවනයි කියලා ප්‍රකාශ කළාට සත්‍ය තුළින් කවර ආකාරයේ සංඥාවක් ඇතිවේද කියන එක තීරණය වන්නේ ඒ ඒ අය බලන දෘෂ්ටි කෝණයට අනුව ඒ ඒ අයගේ පසුබිම අධ්‍යක්ෂින් මත ඒ කියන්නේ සංඥාව ඇතිවන්නේ පස්සේ නිසා ඒක ඇත්ත. නමුත් පස්සේ නිසා කවර ආකාර සංඥාවක් ඇතිවේද කියන එක තීරණය වන්නේ ඒක එක්කන බලන දෘෂ්ටි කෝණයට අනුව ඒ කියන්නේ අපි එකම එකම කෙනෙක් දිහා දෙදෙනෙකුට බලන්න පුළුවන්. එක්කෙනෙක් යා දෙස බලන යා හොඳයි හොඳයි කියලා සංඥාවක් කරගන්න පුළුවන්. තවත් එක්කෙනෙකුට ඒ අවස්ථාවෙන් යා නරකයි නරකයි කියලා සංඥාවක් කරගන්න පුළුවන්. දැන් අපි එකම කෙනෙකුට පරිස්සමෙන් කෙනෙක් බලනවා. අපි සිංහල පාඩක වචන දායකයෙක් කියනකොට අපි නරක වචනයක් නරක શબ્දයක් කියලා අපේ දෙකට සංඥාවක් දැනෙනවා. ඉතින් මේ සිංහල භාෂාව ගැන කිසිම අවබෝධයක් නැති පුද්ගලයෙක් ඒ શબ્දය අපාමන කියනවා. ඔහු ඒ શબ્දයේ මොකක් කියන්නේ නරක තේරෙන්නේ නැහැ නිකන් පස්ස මාත්‍රයක් පමණයි. එතකොට මේ මොකද නරක කියන සංඥාව සිත තුළ ඇතිවෙන්නේ අපගේ සතුටු අත්දැකීම් පාදක කරගෙන අපගේ දෘෂ්ටි කෝණයට අනුකූලව. පස්සේ තුළින් සංඥාව ඇතිවනත් ඒ ඇතිවෙන ඇතිවන ඇතිවන සංඥාව තීරණය කරන ලබන්නේ අපගේම දෘෂ්ටි කෝණය නිසා අපගේම අත්දැකීම් වලට අනුකූලව න්‍යාය කල්පනා කරන්න ඕනේ. මේ පක්ෂේ නිසා සංඥාව ඇතිවෙනවා කියලා ප්‍රකාශ කළාට සෑම පක්ෂයක් තුළින්ම සංඥාවක් ඇතිවන්නේ නැහැ. ඒකත් දැනගත්තේ පාඩමක්. පස්සේ නිසා සංඥාව ඇති වෙන නමුත් දැන් ස්පර්ශයෙන් සංඥාවක් ඇතිවන්නේ දැන් මේ මේ ශාලාවට තමයි මේ තමයි දුමේ පුරවල් දැක්ක මේ බුද්ධ ප්‍රතිමාව දැක්ක මේ කියන සාධනේ අනිත් කරුත් දැක්ක මේවා පිළිබඳ කිසිම සංඥාවක් ඇති වෙන්නේ මේක දොරක් මේක ජනේලියක් ආදී වශයෙන් කිසිම සංඥාවක් ඇති වෙන්නේ දෙන්නේ මාත්‍රෙම නතර වෙනවා දැන් මෙතන ඉඳලා පාස් යනකොට මේ ළඟ මේ විදාව කියන සුදු වැඩි ළඟ දවස් යන සුදු වැඩි කියලා සංඥාවක් ඇති වෙනවා දැන් මේකට පොරොන්දු නිසා සුදු වැඩි කියලා හැංගෙන්නේ නැහැ. වෙනස් දෙයක් කියලා හැංගෙන්නේ නැහැ. ඒක දේශය කියලා හැංගෙන්නේ නැහැ. එහෙම සංඥාවක් නැහැ. මේ අපෝදස්ස මේ අවස්ථියන දස්කොල්බස් කියලා හැංගීමන්නේ. ඒක දකින්න. දැක්කාට පස්සේ ඒක පිළිබඳ සංඥානයක් ඇති වෙනවා. දක්ෂ විඥානය පහළ වෙනවා. දක්ෂ විඥානය පහළ වුණාට ඒක ආරම්භන ඒ ඒ දක්ෂ විඥානය බාධක කරගෙන නිරක්ෂාකාර සංඥාවල් සිදුවීම බලාගෙන බලාගෙන යන්නේ. ඒවා දෙමින් මාත්‍රෙම හතර වෙනවා. නාමයේ රූප බවට පත් වෙනවා. සම්මාන සම්ප තියෙනවා. ඒ සම්ප ඇසුවට ඒ මේක ආකාර සංඥා පිටුතුන් ජනිතවන්නේ දැන් අපි උදාහරණයක් ගමු. බාහිරින් බස් එකක් යන පන් බලන්න. ඒකෝද මේක ආකාර වර්ණන සත්‍යනේ. නමුත් ඒ කිසිම පස්සයක් පරමුණු කරගෙන සමාගයේ සංස්ථානයේ තුල කිසිම සංඥාවක් ජනිතවන්නේ ඒ දෙන්නේ නැති මාත්‍රයෙන්ම ඒ විඥානය නවතිනවා. මේ විදිහට බලන විට ඇසින් අතනදී ඇසේ මාත්‍රයෙන්ම නතර වෙනවා නම් දකින්නේ දකින මාත්‍රයෙන්ම නතර වෙනවා නම් ඒ වගේම ගත සුවඳ පස්ස පොට්ටම් ධර්මයන් ඒ දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා නම් ඒ අවස්ථාවේදී පස්සේ තුලින් සිටින සංඥාවක් ඇති වෙන්නේ නැහැ. පක්ෂය තුළින් සංඥාව ඇති වෙනවා කියලාට මේ සත්‍යයක් අවබෝධ කරගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ කොහොමද? පක්ෂයේ සංඥාව ඇති කර දෙන්නේ නැහැ. පස්සේ නිසා සංඥා ඇති වෙනවා. නමුත් පස්සේ තුලින් සංඥාව ඇති කර දෙන්න ලබන්නේ නැහැ. අප විසින් මේ සංඥාව අප විසින්ම ඇති කර ගන්න ලබන්නේ. එම නිසාම තමයි සංඥා නිරෝධයක් වෙනකොට අත්දැකීමට පුළුවන් වන්නේ. පස්සේ තුලින් සංඥාවක් નિરાයාසයෙන් දැනට කර දෙනවා නම් සංඥා නිරෝධයක් අත්දැකීමට බැහැ. මේක දැන් මමයට තේරෙන්න ඕන පස්සේතුමනි සංඥාව ඇතිවන්නේ කවර ආකාරයෙන්ද සෑම පස්සයක්ම සංඥාවක් ඇතිවන්නේ නැහැ නේද පස්සේතුමනි සංඥාව ඇති වුණාට ඒ සංඥාවල් වල විවිධ ස්වභාවයන් අපගේ අවබෝධයට අපගේ බලන දෘෂ්ටි කෝණයට අපගේ පෞද්ගලික අත්දැකීම් මත හඳා පවතිනා නේද ආදී කර්ම මේ ඇයි දැන් අවබෝධ වන්නේ ඊළඟට කතා කරන්නේ පස්ස නිරෝධය ගැන. සංඥා නිරෝධය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් සංඥාව ගැන කතා කරලා සංඥාවේ කොටස් කතා කරලා සංඥාවේ විපාකේ කතා කරලා සංඥා සමුදය ගැන අදහස් කතා කරනවා. දැන් සංඥා නිරෝධය. පස්ස නිරෝධා විස්සේ සංඥා නිරෝධය. මේ පස්සේ නිසා සංඥාවක් ඇති වෙනවා නම් මහණෙනි මේ පස්සේ විරුද්ධ වීම තුළින් සංඥාවක් නිරුද්ධ වී යනවා. දැන් අපි මේකට දීපතියේදී ප්‍රකාශ කළා වේදනා නිරෝධය ගැන කතා කරනකොට පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධයක් සිදුවනවා කියලා ප්‍රකාශ කොට සිදු පණියටම ඒක වේදනා නිරෝධයක් නෙවෙයි මේ වේදනා නිරෝධය කියන්නේ අනුගමනයක් කියලා මම හිතට කියන්න කතා. මේවා මේ කතාවම මෙයටත් අදාළ වෙනවා. අෂ්ඨ නිරෝධයෙන් මේ සංඥාව නිරෝධ වෙනවා කියලාට බුදුරජාණන් වහන්සේ මේ අදහස් කළේ ඊට වඩා ගැඹුරු උදාහරණයක් බව. මෙයාට පිටාන්නට පුළුවන් ද කියන්නට පුළුවන් ද මෙතන සංඥා නිරෝධය කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ කොහොමද කියලා අර වේදනා නිරෝධයේ අනුව ඒක අනුගමිකත් කතා කරලා කියන්නත් පුළුවන්. කවුරු හරි ඉන්නවා නම් කියන්න බලන්න. අපේ විකාර සංඥා ඇති වෙනවා. ඇහැට රූපයක් දැකලා රූපය දැකීම නිසා දක්ව විඥානය පස්සේ පහස්නා දක්ව සංකල්පය එකිනෙකා රූප සංඥා ඇති වෙනවා. දැන් ඇහැ කියාගත් විදිහටම මේ රූපේ නැති විගතම ඔන්නේ රූප සංඥා නැති අපි කොහොමද දේශනක බල බල ඉන රූප සංඥා ගොඩක් ඇති වෙන එකපාරට දේශනකේ දාර්ශන නැති යන. අවරේකන්නේ. ඒකේ කොහොම ඒ රූප සංඥා නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පස්ස නිරෝධා සංඥා නිරෝධ පස්වෙනි විදේ නිසා සංඥා නිරෝධය. මේක කරන්නට කිසිම කුලියක් අවශ්‍ය නැහැ. ඒක નિરાයාසයෙන්ම සිදුවන දෙයක්. ඒ කියන්නේ යම් කිසි පක්ෂයක් නිසා යම් කිසි සංඥාවක් දැනෙනවා. ඒ පක්ෂේ විරුද්ධ වෙන්නේ සංඥාව නිරුද්ධ වී යන નિરાයාසයෙන්ම ස්වභාවික වශයෙන් සිදුවී දුක්ඛ. ඒක ගැළවීමට අප විසින් කිසිම පිළිවෙතක් පුරන්නට අවශ්‍ය නැහැ. අපි තම දැන් මොන යම් සත්‍යයක් අසාසා ඉන්න ඒ සත්‍ය එකපාරටම නතරවන. නතර වෙන විටම අර පස්සේ නැති නිසා නැති නිසා සංඥාව අර මේ සත්‍ය අනුව කරන සත්‍ය ඇති වෙන සබ්ද සංඥා කියන්නේ නැතිව. දැන් මෙතන තේරුම්පත් කරනවා. මේ සත්‍ය සංඥා නිරුද්ධ කිරීමට මොකක්ද දෙකේ කිසිවක් කරන්නේ නැහැ. අත්‍ය ඇතිවෙන හේතුව තිබුණා හේතුව නිරුද්ධ දෙතන සත්‍ය සංඥාවක් නිරුද්ධ වෙ කියන්නේ. ධනසින්ද පිළිබඳව යම් සංඥාවක් ඇති වුණා නම් ඒ සංඥාව ඇති වෙන තේ නාස්සේ ධනසින්ද ලැබීම වැඩි වෙන නිසා ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන තුනේ ඒ දැනීම නිරුද්ධ වී ගිය විකසන ඒ සත්‍යය නැති වී ගිය විකසන ධන සංඥාවක් ඒ කියන්නේ ධන සංඥාවල ඇති වී යනවා දිවට රසක් ගෑවුනාට පසු ඒක දැනගත්තාට පසු රසවන්නාවක් තියෙනවා මේක දුන්න ගත්තොත් මේ කැන්දර රසයේ මොනවා දීපතේ ඒ නිවේ කියන රසගතිය රස දැනෙන ගතිය සම්පූර්ණයෙන් නිවේ කියන විගසම රස දැනගැනීමේ සංඥාවක් ඒක දෙවියක් ඒකට කිසිම ප්‍රතිපක්ෂ පෝරණයක් අවශ්‍ය වන්නේ නැහැ ඒක නිරෝධයෙන් ආදර්ශ නිරෝධයේ සිදුවේ මේ විදිහට තමයි කාය විස්පස්සයෙන් දැන් මනසට යම් කිසි ධර්මයක් අරමුණක් මේ ආකාරයෙන් අක්ෂ නිරෝධය තුළ සංඥා නිරෝධයක් පිළියම්. බුදුරජාණන් වහන්සේ මේක මුලින්ම ප්‍රකාශ කළාට මුන් අත්පත් කරන ගැඹුරු ධර්මයේ නියමෝ. පස්ස නිරෝධයෙන් සංඥා නිරෝධයේ පිළිනා එක ශක්තිය. නම සංඥා නිරෝධයේ කියන එක අදහස් කරන්නේ ඔය තත්ත්වයෙන්. සංඥාව නිරුද්ධ වෙනවා සාමාන්‍ය චිත්ත විතරේ තැන් අවස්ථාවකදී චිත්ත නතර වූ තැන් අවස්ථාවකදී. දැන් සාධ්‍ය බලමින් දෙකට වැටෙන කෙනෙකුට කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. උන්නත නැත්නම් කියලා දැනෙන්නේ. මේ නැතිකල කෙනෙකුට නැත්නම් මේ නැති නිදී කෙනෙකුට කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ. ඒක තාවකාලික වශයෙන් පිට ක්‍රියාක්‍රියෙන් පොඩි ඇති නිසා. තව එකක් තියෙනවා සංඥා වේදේක නිරෝධය කියලා මේ නිරෝධ සමාප්‍රත්‍යයට සමාදින කෙනෙකුට සංඥා නිරෝධයක් අත්දකින්නට පුළුවන් වෙනවා. ඊටාමතර තව සංඥා නිරෝධයක් තියෙන අබ්බේ විකායෝ නිරෝධි සංඥාවයෙන් වදාළ පරිදි සහ සංඥාසේදී සුපිසිත ප්‍රමින් ස්වාමීන් වහන්සේ සියලුම සංඥා පිළිබඳව යනවා. සංඥා නිරෝධය ගැන කතා කරනවා නම් අත්‍යවශ්‍යම කතා කරන්න තියෙන්නේ සහ සංඥාසේදී තීරණ මනසකින් පස්ව සිදුවන සංඥා නිරෝධයේ එකමයි සත්‍ය වශයෙන් සදාකාලික වශයෙන් සිදුවන සංඥා නිරෝධය සිදුවන්නේ. මේ කිසිවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සංඥා නිරෝධය කියන කොටෙන් දෙන්නේ කරන්න අදහස් කරන්නේ. ඇහැට රූපයක් පවර ආකාර රූපයක් දැක්කත් සංදේශයක් දැක්කත් නරකක් දෙයක් දැක්කත් ඒ තුළින් කිසිම සංඥාවක් ඇති කරගන්නේ නැතුව දැනීම මාත්‍රයෙන් නැති දැනීම මාත්‍රයෙන් නතර වීමේ ශක්තියක් යම් කෙනෙකුගේ සිත තුළ පවතිනවා නම් අන්න ඒක සංඥා නිරෝධයක්. ඒ ජීවිතයක් අතින් පුළුවන් සංඥා නිරෝධයක්. කනට කවට සත්‍යයක් ඇතනම් ඒ පිළිබඳ කිසිම සංඥාවක් ඇති නොවි දැනීම මාත්‍රෙන් ඇති මාත්‍රෙන් අතර වෙනන ඒකක් සංඥා නිරෝධයක්. ඒ වගේම නාසයට විකට ශරීරයට මනසට කියන ඉන්ද්‍රියන්ට අරමුණු සමුවාට පසුව ඒ පිළිබඳ කිසිම සංඥාවක් ඇති නොවි දැනීම මාත්‍රයෙන්ම නැතර විය හැකි ශක්තියක් තිබෙනවා නම් අන්න ඒ සත්‍ය ඇති වූ අවස්ථාවේදී සංඥා නිරෝධයක් පත්‍ය වශයෙන් සිදුවලා තියෙනවා. අර මා කලින් කියව රහතන් වහන්සේ කෙනෙක්ගේ සිත තුළ කිසිම සංඥාවක් පහළවන්නේ නැහැ. සංඥා විරුද්ධ සිතක් නිරන්තරයෙන්ම ගලාගෙන යන්නේ. අවශ්‍ය නම් සංඥා ධාරණ කතා කරන්නට ක්‍රියාත්මක කරන්නට පුළුවන්. අවශ්‍ය නම් මුළු දවස පුරාම කිසිම පිටුලක් නැතුව ඒ සංකීත පවතින දැනීම මාත්‍යක් බවට පත් වෙන පාටින පිට පවත්වා ගන්න පුළුවන්. ඒක නිසා ඒ පුරා සංස්කාර උන්වහන්සේගේ පිටතම බලන්නේ නැත්නම් අවශ්‍ය නම් මේක මතයි හොඳයි කියලා සංඥාවක් කරන්න පුළුවන්. අවශ්‍ය නම් නරකයි නරකයි කියලා සංඥා අපිට ගන්න පුළුවන්. ඒකේ වෙතත් උන්වහන්සේගේ පිටතම විලායයෙන් කිසිම සබ්දයක් ඇතුළටවත් කිසිම රූපයක් දැක්කට අරමුණක් ගැටෙනකොට සංඥාවල් ඇතිවන්නේ නෑ සංඥා නිරෝධයක් වහන්සේ පරිත්‍යාග කළ පිටින් නිසා සංඥා නිරෝධය කියන එකෙන් අදහස් කරන ලබන්නේ ඕන්නේ ඒ සත්‍යය ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ අය මේ වාරිය වත්තංගෝ මංගෝ සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සංඥාව නිවිත කිරීමට ප්‍රතිපදාවක් තියෙනවා මනමෙනි ඒක තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ඒ කිසිම ආගත්තාංග මාර්ගයක් අවශ්‍ය නැහැ. පස්වෙනි රෝධේ සංඥා නිරෝධයක් ඇති. ඒක මේ සිත සංකල්පයකට ගන්න දෙයක්. පස්සේ ඇතුණාම සංඥාව ඇතුණා පස්සේ නැතුණාම සංඥාව නිකුත් වෙනවා කිසිම ප්‍රතිපත්තියක් කිසිම ආර්යයන් මාර්ගයක් හොගෙනම කිසිම අනුකම්පිතිය කටංගන්නේ කියන අවශ්‍ය වන්නේ ආ සත්‍යෝති සංඥා විදෝදේ අත්‍යකින් තමයි අර අයමේ වාරිය වස්සංගීතෝ මන්ද සංඥා නිරෝධාණය පත්තදාගන්නේ බුදුරජාණන් වහන්සේ දෙන්නම් කලේ මේ ආර්යයන්ගේ මාර්ගය තුළින්මයි මනන්නේ මේ සංඥා නිරෝධේ අත්‍යකින් දෙතුලම් වන්නේ ඒ සංඥා නිරෝධයේ අත්‍යවශ්‍යමට අවශ්‍ය වෙන ආඥාස්ථානයේ මාර්ගයන් ලැබෙන ප්‍රමුඛ වන්නේ ප්‍රධාන වන්නේ සම්මා දිට්ඨිය සම්මා සමාධියයි. සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව ඉතාමත් අවශ්‍ය වෙනවා. මෙන්න මේ සංඥා නිරෝධය නිරෝධ ගාමී ප්‍රතිපදාව විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ එකම ධර්මයේ විවිධ ආකාරයෙන් දේශනා කරනවා. මේ ඇයට මතකයි අපි චෝදසන්න දුකෝපියාන්තරාපේ සමාන සම්දේශනය කළා. ඒකී පෙන්වන කරන්නේ සංකීර්ණ මේ මේ සංඥා නිරෝධයේ ප්‍රතිපත්තන ආකාරයේ අවසානයේ වෙනස් පස්සන ආකාරය. අනුපුත නිරෝධ සූත්‍ර ගැන සූත්‍ර වල බුදුරජාණන් වහන්සේ පෙන්වන කලේ සංකීර්ණ මේ සංඥා නිරෝධයේ තුන නිවන සත්‍යය පස්තර ගන්න ලබන ආකාරය. එදා සූර සංහිතේ තේරුණේ ආද මත කැටයක් ප්‍රකාශ කළා. සම පිළිබඳ තමාගේ නෑදෑයන් දේ ධර්ම ආදී පිළිබඳ ඇතිවන සංඥා ගාන සංඥා. ධර්ම පිළිබඳ තේරුම සංඥාව අත්හැරලා අරහණ සංඥාව කොටේ පිළිබඳ සංඥාව ඇති කරගන්නවා. අර ධර්ම පිළිබඳ සංඥාව සම්මුඛ කරලා. ඊළඟට අරණ්‍ය කියන සංඥාව ඔක්කොම නිරුද්ධ කරලා පඩවි පඩවි පඩවි කියලා පොළොව පිළිබඳ සංඥාවක් ඇති කරගන්න. ඒකට අරණ්‍ය සංඥාව තමයි කියන්නේ. පතන පතේ කියන සංඥාව ඔක්කොම අත්හැරලානේ ඊළඟට ආකාශය කියලා ආකාශය ආකාශය කියන සංඥාවක් ඇති කරගන්න අර කලින් කියපු සංඥාව කොහොමද කියලා. ඊට පස්සේ ඒකෝත්තේ දෙන්න ගන්න ආකාශය කියන සංඥාව අයින් කරන්නේ මහනේ විඥානයේ විඥානයේ කියන සංඥාව දුරනවා. ඒක අර ආස්තයිත් පැත්තහදී මොකද සංඥාවකට මේක කියන්නේ බව ඒක බව ඒක පිළිබඳව විඥානය කියන සංඥාවක් දැන් කරාට පස්සේ කිසිවක් දැක්කේ නැති කිසිවක් නැති කියන සංඥාවක් ඒකත් දැන් කරාට පස්සේ ඇත්තෙත් නැති නැත්කොත් නැති කක්යක් තියෙනවා සංඥාවක් තියෙනවා කියන්නත් බැහැ මනස කියන්නත් බැහැ එතන ඉතාම සුළු සංඥාවක් වන්නක් තියෙනවා ඒකත් ඒ දක්වා ඒ දුන ඕදාරික සංඥා නිරෝධයට පස්සන ආකාරයේ නිරෝධයේ සමානෝපය ඊට පස්සේ අනිත්‍ය චේතෝ සමාධියේ පිට පස්සලාට පසු අර සංඥාවක් ඇත්ත නැත්ද කියන තත්ත්වය නිරුද්ධී කියන අතිශයින් සාන්තෝ සත්‍යයක් සිද්ධකලා ඊමහාට ජීවන අත්දකින ආකාරයේ ඉඳන් කරන්නේ අනුපුප්ප නිරෝධ සූත්‍ර වෙන සූත්‍රයක් මේ සංඥා නිරෝධයේ පිටපත් කරව ගන්න කිසි ආකාරයක් සාමාන්‍ය ආරස්තන් මාර්ගයේ සම්මා සමාධිය සහ සම්මා ප්‍රඥාව අවශ්‍යන්නේ ඔන්න කියපෝ ආකාරයෙන් මේ සංඥා නිරෝධයක් අත්දැකීමයි. මේ කල්පනා කරලා බලන්න යම් තාක් ලෝකෝ සංඥාක දෙනවා නම් මේ වර්තමාන සංඥාවක් වෙන අනාගතෝ අතීත සංඥාවක් නැහැ මේ දෙකේ. දැන් මේ අතීතේ නෝ රූප දැකලා තියෙන ආසබ්ද දැකලා පහළ තියෙන ගඳ සුවඳ රස පොට්ටබ්බ ධර්මයන් දැකලා තියෙනවා. මේ අය කවදාවත් අහල නැති අධ්‍යාත්මික පිළිබඳ සංඥාවක් එක්වන්න පුළුවන් කියලා හිතලා මේ අය මෙහෙම සත්‍යයක් තියෙනවා කියලා වෙන කෙනෙක් කවුරු හරි කියලා නැත්නම් ඒ සත්‍යයක් පිළිබඳ සංඥාවක් එක්වන්න පුළුවන්. මේ නැත්නම් අනාගතයේදී මෙවැනි සත්‍යයක් අපට අහන්න ලැබෙයි කියන හැඟීමක් නැති සත්‍යයක් පිළිබඳ සංඥාවක් ඇති කරගන්න පුළුවන්. දැන් අපි කවදාවත් දැකපු නැති රූපයක් පිළිබඳව කිසිම දවසක කවදාවත් දැකම නැති රූපයක් පිළිබඳව අපිට රූප සංඥාවක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා කවදාවත් අපි නැත්තම් අහනවා කියලා මේ රූපයක් තියෙන මෙලෙන රූපයක් මෙලෙන රූපයක් ඒ අහපු නැති සත්‍ය මේ රූපයක් පිළිබඳ සංඥාවක් ඇති කරගන්නත් අපිට බැහැ එහෙම නැත්තම් අපි දැනගන්න අනාගතයේදී මෙහෙම රූපයක් අපිට දකින්නට ලැබෙනවා ලැබෙනවා කියලා එහෙම රූපයක් එහෙම අමංගල වෙන රූපයක් ගැනවත් සංඥාවක් ඇති කරගන්නට බැහැ එනවා අපිට වෙනවා සංඥාවක් ඇති වෙනකොට නම් එක්කෝ කලින් දැකලා තියෙන්න ඕන එහෙම නැත්නම් මේක වෙන කෙනෙක්ගෙන් අදා දැනගන්න ඕන නැත්නම් අනාගතයේ තියෙන මෙන්න එකක් දැක ගන්නට පුළුවන් වෙනවයි කියන හැඟීමක් උදවලා වුණා සංඥාවක් සංඥා නිරෝධය දැකලා ඇතිවෙන්නට මේ අවබෝධය සමාවෙන්නේ මේක බුදුරජාණන් වහන්සේ වෙනස් සූත්‍රයක උදාගෙන ප්‍රකාශ කරන කාරණාවක් මාර්ගයක් දෙකෙන් ප්‍රකාශ කරේ කවදාවත් දැකලා නැති රූපයක් පිළිබඳව, කවදාවත් අහලා නැති රූපයක් පිළිබඳව, කවදාවත් දැකන්න ලැබෙයි කියලා හිතන්නවත් අහන්නවත් නැති රූපයක් පිළිබඳ සිතන සංඥාවක් රූප සංඥාවක් එක්වන්නට බැහැ. අතීතයේ අපි අනන්ත රූප අරගෙන රූප දැකලා සංඥා ඇති කරගත්ත සංඥාවක් ගන්න. ගඟ තුන රසවල් පොට්ටක් ගන්න ඒ කේවල අරමුණු කරගෙන සංඥාවල් දුක තුළ අපේ ඇති වෙනවා. මේවා දැන් අප සිහිපත් කරනවා නම් අතීතයේ දැකපු රූපයක් අතීතම දෝෂීමා භෝධිය දැක්කයි ප්‍රතිපත් කරනවා. අතීතයේ දැකපු සත්‍යයක් අතීතම හොඳ ප්‍රශ්න සිඳුවන් නැත්නම් බණක් ධම්මදේශනාවල ප්‍රතිපත් කරනවා. අතීතයේ දැකපු සත්‍යය ප්‍රතිපත් කරනවා. ගන්තුමදා නැත්නම් අතීතයේ අනුභවකල දෙයක් ප්‍රතිපත් කරනවා. මේ ප්‍රතිපත් කරන යම් සංඥාවක් අපේ හිත තුළ ඇති වෙනවා නම් ඒක වර්තමාන මොහොතේ ඇති වෙන සංඥාවක් විනා අනාගත ආරම්භණයක් අරමුණු කරගෙන ඇතිවන සංඥාවක් වෙයි. මේක තේරුම් ගන්න. මේක ගැඹුරුයි. නමුත් තේරුම් ගන්න උත්සාහ කරනවා. අතීත ආරම්භණයක් අරමුණු කරගෙන කවර සංඥාවක් ගැටීවත් ඒක වර්තමාන සංඥාවක් පමණයි අතීත ආරම්භන තුළ තියෙන සංඥාවක් නෙවෙයි. අනාගතයේ අරමුණු කරගෙන අපට යම්කිසි සංඥාවක් අපේ සිත තුළින් ඇති කරගන්නට පුළුවන් නම් ඒකත් වර්තමානයේ සබතින් පවතින සංඥා මාත්‍යයක් වුණා අනාගත ආරම්භණයක් තුළ පවතින සංඥාවක් නෙවෙයි. අතීතම දැන් හිත ලස්සන රහව හරි මොකක් හරි රූපයක් දකින්න ලැබුණා නම් නැත්නම් අපි හිතන මාත්‍යම වර්ධාතරෝ පිටපායනා තුන මේ දැන් පායන වර්ධාතරෝ නම් ඒක පිළිබඳව අපිට හැඟීමක් දැන් ඇති වෙනවා. සංඥාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් අහන්න ආශීර්ය අහන්න දෙන සත්‍යයක් පිළිබඳ දැනුතොන පිළිබඳ මේ මේ ආදී වශයෙන් අනාගතයේදී අහන්නට දකින්නට ආදී වශයෙන් ලැබෙන අරමුණක් අරමුණ කරගෙන හිතසුද සංඥාවක් ඇති වෙනවා නම් ඒක ඇත්ත වශයෙන්ම වර්තමාන ස්ථිතියේ පවත්නා සංඥා මාත්‍රයක් පමණයි. එතකොට අතීතයේ කියන එක වර්තමානයේ සම්බන්ධ වර්තමාන චිත්තක්ෂණයක් තමයි. අනාගතය කියන්නේ සම්පූර්ණයෙන්ම වර්තමාන සිත්පස්සනයක පවත්නා සංඥාවක් පානයි. මේක තේරුම් ගන්න. එහෙමනම් සංඥා නිරෝධයකට පිටපත් කරනවා නම් නිරෝධතර නිරුද්ධ කරන්න තියෙන්නේ අතීත සංඥා නෙවෙයි අනාගත සංඥා. වර්තමාන සංඥාව පමණයි නිරුද්ධ කරන්න තියෙන්නේ. මේ මොකෝදේ ඉතිනකොට ඊටාම පවතින සංඥා නිරෝධයක් වෙනවත් නිවන අත්දැකීමයි. එතකොට බුදුරජාණන් වහන්සේ අනුපත නිරෝධ සූත්‍ර වැනි සූත්‍ර වල දෙනුම් කරන මේ සංඥා නිරෝධ ගාමන කටපදාව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද කියන එක. අය මේ වාරිය වටනකෝ මම බෝ කියන එක ආගයස්ථානගේ මාර්ගය සංඥා නිරෝධ ගාමන කටපදාව කියන ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය. යම් කිසි කෙනෙක් පළවෙනි ධ්‍යානයට පිටපත් කරගන්නවා නම් සියලුම කාම සංඥා ඒදී සිටින් නිරුද්ධ වී යනවා. වර්තමාන වශයෙන් පවත්නා, අතීත වශයෙන් පවත්නා, අනාගත වශයෙන් පවත්නා, ඒක පත්‍ය වශයෙන් මේ වර්තමාන වශයෙන් පමණයි ඒ සියලුම සංඥා නිරුද්ධ වී යන බලෙන් ඥානය සිදුපත් කරගන්න. දෙවන ඥානය සිදුපත් කරගන්නා විට විකස්ස විචාරයේ යෙදෙන යන්තා සංඥා ලෝකයේ පිටාන ඒ සියලුම සංඥා පිටින් තුන්වෙනි ධ්‍යානයේ දෙකටපත් කර ගන්නා විට ඊටියේ නිරතනය සංඥාවක් ලෝකයේ තිබෙනා නම් ඒ අවස්ථාවේදී මූලික සංඥාවක් තියෙනවා. සුඛයගෙන දෙන සංඥා දෙකේ නම් හතරවෙනි ධ්‍යානයට පිටපත් වෙනකොට ඒ සුඛ සංඥා සියල්ලම ජීවී යනවා. පළවෙනි අරූපාවචර ධ්‍යානයට පිටපත් වෙන විට සියලුම රූප සංඥා සියලුම පටිච්ච සංඥා මොනිකාකාර මනසිකාර සංඥා සියල්ලම නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනි අරූපාවච ධ්‍යානය විස්තර කරන්නේ සම්බතෝ රූප සංඥානං අත්සංගමං පටික සංඥානං සම්පුත්තම ඊළඟට නානස්ස සංඥානං අමනිකාරා උපපරිතේ මේ දුන්න නානස්ස සංඥා අමනිකාරා නෙවෙයි ආකාර සංඥානෙක දෙවියන් එන විදිහේ නැති යනවා පටික සංඥා නම් අත්සංගම තේරුවන් පටික සංඥාව පදින්නේ ඇති වෙන නිසා ඇති වෙන සංඥා. තමයි පද්දයෙන් නිසා නාසයට දහස් සබ්බ දැනීම මේ සංඥාසයට ගඳසමන් කිව්වට කරන ආදී වශයෙන් ඒ ඒ සංඥාන්ට අරමුණු ගැටීම තුළින් ගන්න සංඥාවක් ඇති වෙනවා ඒවත් නිසි වෙනවා. පළවෙනි අනුපාත ධ්‍යානයට පත් වෙනවා. ප්‍රධාන වශයෙන් මේ ඔක්කොම කැටි කරලා කොට වශයෙන් මේ ප්‍රකාශ කරනවා තමයි රූප අඤ්ඤා සියල්ලම නිරුද්ධ වෙනවා. පළවෙනි ධ්‍යානයට අනුපාත ධ්‍යානයට පත් වෙනවා. ඒ කියන්නේ අපි දැන් ඇත්තට පියාගත්තත් මේ අප ළඟ තිබෙන රූප අපිට පේනවා. අපි ඇඟ අපේ හිතට වැටෙනවා. අපේ ඉස්සරහින් තියෙන රූප අපිට හිතට පේනවා. මේ සිතට පේනවට කියන්නේ රූප නිමිති. මන කියන්නේ සිත වශයෙන් සිතට නැමී යන රූප නිමිති. මේ රූපී ලංකා රූප නිමිති යන සිත තුළ ඒ සියලුම රූප නිමිති පහනක් වෙනත් ඒ සම්පූර්ණයෙන් නැති යනවා. පළවෙනි අනුපාවක ඥානයේ සිටපත් වෙන විට ඒ රූප සංඥා සියල්ලම නිරුද්ධ වී යනවා. ඊට පස්සේ තමයි අර සෝලසෙන් ස්ත්‍රී ප්‍රේතයට කැරි කියන්න ගන්න පුළුවන්. රූප සංඥා නිරුද්ධාට පසුව ආකාශ සංඥා දෝෂන ආකාශයෙන් කරගත්ත පස්සේ විඥානයේ පමණක් ඇති වෙන විඥානයෙන් කරගත්ත පස්සේ විඥාන සංඥාව නිරුද්ධ වෙලා රූපවත් ඇති කියන සංඥාව පිළිබඳ ඒකත් අයින් කළාට පස්සේ සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති සත්‍යයක් උන්ගත වෙනවා සංඥා නිරෝධයකට කොන්නමින් කියන කාරණා. ඔන්න ඒ தත්ය අනිත්‍ය චේතෝ සමාධියට හෝ සංඥා වේදේත නිරෝධයට පිටපත් කරගත්තාට පසුව නිරුද්ධ වී යන සංඥා නිරෝධයක් අත්දැකීම මේ සංඥා නිරෝධය සාර්ථක සංඥා නිරෝධයක්. මේ තාවකාලික සංඥා නිරෝධේ පාදක කරගෙන සංස්කාර නිරෝධයක් නාම රූප නිරෝධයක් අත්දකලා නිවනට සිත කෙනෙක්පත් කර ගන්නවා සංඥා වේදිත නිරෝධයේ ඉක්මවාව අනුමිත්තකේක සමාධිය නැත්නම් ඉක්මවාව සිත නිවනටපත් කරගත්තාත් පසු ඉස්හාවර වශයෙන් පවත්නා වූ සංඥා නිරෝධයක් සිත තුළ දැන්නේ අදුමාසෙන් සෝවාන් මාර්ග ඵල කෙනෙක් උපදවා ගන්නා නම් ඔහුගේ සිත තුළ සක්කාය දිට්ඨිය මේ මම කියලා කෙනෙක් මගේ ආත්මය කියලා දෙයක් තිබෙනවා කියන හැඟීම සාධක කරගෙන යන සංඥා සියල්ලම හිතේ ඒ වගේම තමයි කුදුච්චා උද්දාතිය සංඥාය ඇතිවන සැක පිළිබඳ සංඥා ඊළඟට සීලත්තර පරමාර්ථ වැනි ධර්මයන් අරුම කරගෙන ඇතිවන සංඥා નિરાයාසයෙන් සුපදිනින් කවදාවත් ඇතිවන්නේ සෝවාන් ඵලයේ සාර්ථකලාට පරිදි කියන සංඥාවක් කියලා. අවශ්‍ය නම් කෙනෙකුට එහෙම සංඥා ඇති කරගන්න පුළුවන් විරායාසින් මතිනමකයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අනාගාමී මාර්ගඵලයේ සාක්ෂාත් කරන විට කාමරාගයන් අරමුණු කරගෙන යම් සංඥා තමයි ඒකට දැනගිය හැකි නම් ඒ සියලුම සංඥා ඒ වගේම පටිඝය ගැන දී තරහව දුන්නයි කටින් කියන්නේ අදහස් කලේ අර කලින් කියපු කටින්නේ ඒ තරහට තරමන කරගෙන යම් සංඥා කියනවා නම් අන්න ඒ කාමරාග පටිඝ අරමුණු කරගෙන ඇති වෙන සියලුම සංඥා අනාගාමී ඵලයේ සාක්ෂාත් කරන විට සිදු වෙනවා මත් වෙනකොට ඒ සියලු මේ ලෝකේ සංස්කාර සංඥා තියෙනවා නම් ඒ සියලුම සංඥා අවිද්‍යාවෝදේකනේ විරුද්ධ වෙන ඊට පස්ව පතාකාරික වශයෙන් කාරණා සංඥා නිරෝධයක් පිටතිව ක්‍රියාත්මක කරනවා. කිසිම රූපයක් දක්වාට සංඥාවක් දක්වන්නේ හොඳ කියලාවත් නරක කියලාවත් මොනම ආකාරයකින් කරනවා. කවරෙක් දැන් නම් කවරෙක් හොඳක් කියවත් කිසිම සංඥාවක් පිටතිව ඇතිවන්නේ නැහැ. ඒක පොඩි වෙනක් නෑ. මේ ආදී වශයෙන් ඇහැකන්නාසේ දිවසාවේ මනස යන ආරමුණු තුළින් කිසිම සංඥාවක් ඇති නොවි සංඥා නිරෝධයට පිටපත් කරගෙන පවරනා සත්‍යයක් විමුක්ති දර්ශනයකට විස්තර කරගන්න පුළුවන් ඔන්න ඔය විමුක්ති දර්ශනයට කරගatiතු පටිපාටිය තමයි සංඥා වේදේ නිරෝධ ගන්න පටිපදාව යන සංඥා නිරෝධය කියලා ප්‍රකාශ කරේ ඔන්න ඔය සත්‍යය ඇති කර ගැනීමමයි නැත්නම් පස්ස නිරෝධා සංඥා නිරෝධය කියලා කිව්වට පස්ස නිරෝධයෙන් සංඥා නිරෝධය සිදුවනයි කියලා තමයි බුදුහාම උපකාර කරලා දෙන්නේ. ඒ ඒ දැක්කෙන මතපිටාස්සේ නෙවෙයි යම්ුරු තමයි සමාමයේ පතෝ එතකොට ඒ සංඥා නිරෝධයේ පිටපත් කරගන්නද නම් කලියුත්තේ ආග්‍යස්ථාංග මාර්ගයේ ගමන් කොට ක්‍රමානුකූලව සෝවාන් සකදාගාමී අනාගාමී යනවා කියන මාර්ග හතරයි ඵල හතරයි ප්‍රතිවේධ කිරීම තමයි. ඒ කිරීම තුළින් සංඥා නිරෝධයක් අත්දැකෙන්නට පුළුවන් වන්නේ මේ අයගේ ධර්මයේ ශ්‍රවණය කළ කර්මද්‍රෝපෝමේ ධර්මයේ න්‍යාය තේරුම් ගන්නට ඇති මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල කර්තිය තුළින් මොනෑට ඒකාන්ත වශයෙන්ම සෝවාන් ඵලයේ සකදාගාමී අනාගාමී ආරක්ෂණ මාර්ග ඵල සාක්ෂාත් කරගෙන මේ සංඥා නිරෝධයේ පිටපත් කරගෙන මිනිස්සු පිටත් සදා කරගෙන කවදා හෝ දවසක සීමාන් පෑමට මේ ධම්මපක්ෂයේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතනින් මුල කරන්න සම්දිනාතම නිවාස කරනවා